මුල සංකේම සම්මත. අද සිතන්නේට කරණක සර්වදන් දේශනා මාලාව පිළිපැත් වෙන්න බලාපොරොත්තු වන්නේ. එම ධර්ම දේශනා අනුව කටයුතු කිරීමෙන් කොහොමද මේ ජීවිතයේදී නිවන ලබා ගැනීමට හැකියි කියන ඒ අදහසෙන් තමයි එදින ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමට අප අදහස් කළේ. ඒ සෑම කර්තව්‍යයක් මේ සිදු කරන්නේ සෑම කුණ්‍ය ක්‍රියාවක සිදු කරන්නේ ඒ ගොන් ධාතුව අවබෝධ කර ගැනීම සඳහායි. ඒකට නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථයේ යථා පරිදි තේරුම් ගත යුතුයි අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධ කර ගැනීම ප්‍රදේශවන්නේ අවස්ථා අධිරතන කියන්නේ කියන්නේ මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් පිළිබඳව නියම தත්ත්වය අතම தත්ත්වය ගැන කියන කරුණු අඳන්න පොත්පත් කියවලා සාකච්ඡා කරන ධම්මදේශනා අසල පළමුවෙන්ම අවබෝධයක් ඇති කරගන්න ඕනේ. එසේ අසම් තියනවා සාකච්ඡා කරගත් දැනුම සමාගයේම අවබෝධයක් බවට දැනුම පත් කරගත යුතුයි. ඊට පස්සේ ඒක භාවනාවෙන් අත්දැකිය යුතුයි. මේ අවදීරතුන අනුගමනය කිරීමෙන් තමයි මේ පංචස්කන්ධ දෝෂය නියම තත්ත්වයේ කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. මේ පංචස්කන්ධ ධර්මයන් නියම වශයෙන් අවබෝධ කරගෙන විට කෙනෙකුට මේවා නාම රූප වශයෙන් දැකීමෙන් පමණක්වත් නිවන් දැකීමට පුළුවන් ශක්තිය ලැබෙනවා. මනෝ ජීවන ප්‍රඥාවක් කියන ඒවා දෙන්න අතීතයේදී පෙර බහවලදී නැත්නම් මේ භවයේදී පාරමී ධර්ම වශයෙන් සත්‍ය සමාධි ප්‍රඥා ධර්මයන් පූර්ණේ කරලා තියෙන කෙනෙකුට තවත් කෙනෙකුට පංචස්කන්ධ ධර්මයන් අනුව බැලීමෙනුත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. තව කෙනෙකුට ඒ නාම රූප වශයෙන් නැහැ කිව්වත් පංචස්කන්ධ වශයෙන් නැහැ කිව්වත් ධාතු හයක් වශයෙන් බැලීමෙනුත් මේ පංචස්කන්ධ ලෝකේම ඒ ධාතු හයක් වශයෙන් බලන්නේ ඒ ආකාරයෙන්ම නිවන් දකින්න පුළුවන්. තවත් ඒකට ආයතන වශයෙන් භාවනා කිරීමෙන් ආයතන හයක් වශයෙන් භාවනා කරනවා දකින්නට පුළුවන්. තව කෙනෙකුට ආයතන 12ක් අවශ්‍ය වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට ආසන 10 මේ ධාතු 18ක් වශයෙන් අවබෝධ කරගෙන පංචස්කන්ධයේ යථාර්ථය දකින්නට සිදු වෙනවා. තවත් කෙනෙකුට සමහර විට හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ ආකාර දෙන ඒ කවර ආකාරයකින් හෝ ඒ පංචස්කන්ධය නියම තත්ත්වය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පංචස්කන්ධයේ නියම තත්ත්වය කියන එකෙන් අදහස් කරන්නේ මේවා කොහොම අනිත්‍යයි කියලා දකින එක මේ පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් දුකක් කියලා අවබෝධ කරගන්න එක ඒ වගේම විශේෂයෙන්ම පංචස්කන්ධ ධර්ම මොන වේ මගේ නෙවේ මගේ ආත්මයක් නෙවේ මේක කියන ඒකාන්තයෙන් මනාත්මය කියන කරුණ අවබෝධ කර ගැනීම. ඒ තේනම තව දසියුත් කරුණ තියෙනවා මේවා ශූන්‍ය වශයෙන් දකින්න එක අසුභ වශයෙන් දකින්න එක මේවා කෙරේ කලකිරීම එක නොයල්ම ඇඳීම නෙවෙයි නොයල් නොයලීම විරාගය ඇති කර ගන්න එක මේවා අතහලිය යුතුයි කියන අදහස ඇති කර ගන්න එක ආදී කරුණු තව තිබෙනවා. ඒතකොට මේ විදිහට ඒ කරුණ අවබෝධ වෙන්නේ නැත්නම් අපේ සම්මා දිට්ඨිය කියන ආගස්ථාංග මාර්ගයේ පළමු මාර්ගාංගයේ වශයෙන් දක්වා ඇති කොට සම්පූර්ණ වන්නේ සම්මා දිට්ඨිය දිනු වීමෙන් තමයි නිවන් අවබෝධ වන්නේ. ඒක නිසා මේ ධර්ම දේශනා සෑම එකක්ම වාගේ යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ඇගේ සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමට උපකාර වන කරුණු දැක්වීම සඳහා මොකද නිවන් යැදීමට නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ගමන් කිරීමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමේදී සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ කොටස් හතර සමාගයේ ජීවිතයට එකතු කරගෙන ඒ වගේම සම්මා වායාමයේ කොටසක් තියෙන ඒකත් එකතු කරගෙන සම්මා සතිය දිනු කරන්නට ඒ සඳහා මේ අය උත්සාහ ගත යුතුයි. සම්මා සමාධිය දිනු කර ගන්නට ඒ සඳහා මේ අය උත්සාහ ගත යුතුයි. සම්මා දිට්ඨියත් මේ අයම දිනු කරගත යුතු කරුණක් නමුත් සම්මා දිට්ඨිය දිනු කර ගැනීමට අවශ්‍ය කරුණු අපට කියලා පෙන්වා දෙන්න පුළුවන්. තොර සම්මා සමාධියට එහෙම කරුණු පෙන්වා දීලා මෙයා මේගේ සම්මා සමාධිය දිනු කර දෙන්න අපිට හැකියාවක් නේ. මෙයාම සම්මා සමාධිය වැඩි ඒ විදිහට එම නිසා සම්මාදිට්ඨිය දියුණු කර ගැනීමට උපකාර වන කරුණු තමයි ධර්ම කරුණු තමයි මේ දේශනා මාලාවෙන් පළමුවෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වුණු ලබන්නේ. ඒකට අධ්‍යාත්මයේ මේ පංචස්කන්ධ ධර්මයන් මා පළමුවෙන්ම කියන නාම රූප වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ කියලා. ඒ නාම රූප ගැන කතා කිරීමට අදහස් කරනවා. නාමය කියන එකයි රූපය කියන එකයි වචන දෙක එකතු වුණාමයි නාම රූප කියන්නේ රූපය කියන්නේ තමයි ඇඟ ශරීරේ රූපස්කන්ධය නාමය කියන්නේ සමාධිය පිට කියලා සරල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නාම රූප විස්තර කරපු අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම ඔය පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට විඥාන පත්‍යා නාම රූපං කියන වචනය උන්වහන්සේ විශ්ලේෂණය කරලා පෙන්වන්න කරන්නේ කතමන්ත වික්‍රේ නාම රූපං මොකන්ත මහණෙනි නාම රූප කියන්නේ. සත්තාලෝක මහා භූතා තරුණන්ත මහා භූතානං පාදාය රූපං ඉදං උච්චති වික්‍රේ රූපං පස්සෝ වේදනා සංඥා චේතනා මනසිකාරෝ ඉදං උච්චති වික්‍රේ නාම ඉදං ච නාම ඉදං ච රූපං ඉදං උච්චති නාම රූපං මෙලෙසන විනාශේ කාටි විස්තර කරේ සෝතනියන්නේ මහණෙනි කුමක්ද සතර මහා භූත සහ සතර මහා භූත නිසා ඇතිවූ යම් කිසි උපාදාය රූප සමූහයක් තියෙනවනම් ඒකට රූපේ කියලා කියනවා. නාමය කියන්නේ කොමක්ද මහණෙනි? පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, මනසිකාර කියන කොටස් වලට නාමය කියලා කියනවා. එතකොට මේ රූපයයි මේ නාමයයි මේ දෙකම එකතු වුණාට පස්සේ නාම රූපය කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ ඇද රූපස්කන්ධය පිළිබඳව අපි කලින් කරුණු කියවලා දීලා තියෙනවා. එසේ වෙතත් ඒ කරුණු මේ ඇද නැවත මතක් කර දීමක් වශයෙන් සාරාංශයක් නැත්නම් ඉතාම සරල වශයෙන් ඉතාම කෙටි වශයෙන් කරුණු කීපයක් පමණක් සඳහන් කරන්නේ මේ අවස්ථාවේදී. රූපයක් කියනකොට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සතර මහා භූත සහ සතර මහා භූත නිසා ඇති වූ උපාදාය රූපය. සතර මහා භූත කියන්නේ මේ ලෝකයේ අජීවිස් අජීවිස් සෑම රූප ධර්මයක්ම සැදී ඇති මූල ධාතු හතරට. ඒක තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. පඨවි ධාතු කියන එකෙන් අදහස් කරන ලබන්නේ පස්වන ස්වરૂපයේට පස්වන යම් දෙයක් තියෙනවා නම් යම් රූප කොටසක අන්න ඒක. දැන් උදාහරණයක් අපි හිතමුකෝ ගහක කොළයක් ගත්තා කියලා මේ කොළය දෙල්ල දෙල්ල කර වෙලා පොළොවට පස්සේ යනවා. මේ පස්සේ යන ගතිය අමු කොළයේ තියෙන. මේ පස්සන ස්වરૂපයේ පස්සන කොටස තමයි අපි මේ පටවේ කියලා කියන්නේ. ඒ වගේම ආපෝ කියන්නේ යම් කිසි චේතනමයක් වතුර ගතියක් තියෙනවා නම් මේ ඒ ගහගදී නම් කොලයක් නම් අපි ගත්ත ඒක තියෙන වතුර කොටසක් අපිට ඒක සාලන්නට පුළුවන් කොට නිවිකන්නට පුළුවන් ඒකෝට ඒකේ තියෙන ඉස්ස අපිට දකින්නට පුළුවන් මේක තියෙන්නේ හැට පේන්නේ නැතුව ඒ විදිහට අපිට යම් කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම තුළින් ඒකේ තියෙන වතුර කොටස දකින්නට පුළුවන් ඒකට ඒකේ වතුර කොටසක් තියෙනවා ඒක තමයි ඒ කියන ආපෝ ගතිය ඒ රස්නයක් හා පෝෂිතලා තියෙනවා මේ තේජෝ කියන්නේ ඒකට. යන්න කොලේ යන්නකොට අපිට දැනෙනවා යම් කිසි ඉතාසලු හෝ රස්නයක් හෝ තේජලක් වෙන ස්වરૂපයක් ඒ දෙකම තමයි තේජෝ තමයි කියන්නේ. වායු දහසෝ කියන්නේ හිමිච්ච ස්වરૂපේ ගහේ තියෙන කොලේ අපි හිතමු කඩලා පැත්තකට දාලා දැන් මැලිලා හැකිලිලා යනවා. මේ හැකිලිච්ච රූප කොළයයි ඒ වගේම ගහේ තියෙන කොළයයි දැස බැලුවාම ගහේ තියෙන කොළේ නම් කිසි තින්ගුණ ස්වરૂපයක් තිබෙනවා. සංකේත ප්‍රබෝධමත් භාවයක් දැක්වෙන ගැතිය තියෙන මේ තින්ගුණ ස්වરૂපේ උදා කර දීලා තියෙන බාහිර ගැටි නිසා. එතකොට ඒ ගහක තියෙන කොළේ උනත් තියෙනවා පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්. මේ විදිහට තමයි ලෝකයේ තියෙන පණ ඇති පණ ඇති සියලුම රූප ධාතු සැරිලා තියෙන්නේ. Tamange ශරීරයේ ඒ වගේම මූල ධාතු හතරක් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේකෙන් තමයි හැදිලා තියෙන්නේ. Tamange ශරීරයේ මුලදීම හැදුනේ අම්මගේ සහ තාත්තාගේ එකතු වීම නිසා ඒ එකතු වීමේදී පහළ වූ ධාතු කොටස් දෙකක සංයෝගය. මේ ධාතු කොටස් දෙකේ සංයෝගයේ තියෙන සංකේතයක් නෙවෙයි ඒක මූල ධාතු අතරයි. එතකොට අපගේ ශරීරයේ හැදීමට පාදක වූ මූලික වූ කරුණ පටවියාපෝ තේජෝ වායු. ඒ කියන්නේ බීජයම පටවියාපෝ තේජෝ වායු. ඊට පස්සේ මේ ශරීරය වැඩෙන්නට පටන් ගන්නවා මෞපිස තුළදී මම ගන්න ආහාර පාන ආදී නිසා ඒවා දරුවට ලැබෙනවා. එතකොට මේ මහ ගන්න ආහාර පානවල තියෙන තර මූල ධාතු හතර වෙන එකක් නෙවෙයි. එතකොට මූල ධාතු හතර නැමැති බීජයෙන් හටගත් ඒ කලන රූප අවස්ථාව ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නෙ මම ගන්නා ලබන මූල ධාතු හතර නිසා. එතකොට මේ මූල ගහකට පොහොර දාලා පස් දාලා ආලෝකයේ වතුර ආදී දැම්මට පස්සේ ගහ වැඩෙන්නාසේ මේ මම වගේ කොට ඇතුලේ සිට ළමයාත් බැදෙන්නට පටන් ගන්න අර බාහිර වශයෙන් ඒ ශරීරයට ඇතුල් වෙන මූල ධාතු වශයෙන් ඒ කියන්නේ බාහිර වශයෙන් කියන අන්නාගෙන කන්බුන ආහාර බාහිර දේවල්. ඉතින් දිහි වුණාට පස්සෙන් ඉතින් ශරීරයට කෙලින්ම දෙවන්නට ඕනේ එළවලු පළතුරු කෑම බීම දේහ තේස් ආදී ඔක්කොම ඇතුල් කරන්නට ඕනේ. එතකොට මේ සෑම එකක්ම මූල ධාතු හතරක් හැදිලා තියෙනවා. එතකොට මේ ශරීරයේ මේ දක්වා නිර්මිත වෙලා තියෙන්නේ මෙන්න මේ මූල ධාතු හතරේ. ඒක පැහැදිලිවම තේරුම් ගන්නට ඕනේ මගේ මේ ශරීරයේ මුලදීම මෞකසේදී පටන් ගත්තේ මූල ධාතු හතරක එකතු වීමක් වෙන්නේ. ඊට පස්සේ මෞකස තුල වැටුනේ මේ මූල ධාතු හතර නිසාමයි ඊට පස්සේ අද දක්වා මේ දක්වා මේ ශරීරයේ මේ කප්පේ පවතින්නේ මේ මූල ධාතු හතර බාහිර වශයෙන් ශරීරයට ඇතුල් කරන නිසා මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්නකොටම Tamanට තේරෙනවා මේ ශරීරයේ අයිතිකාරය නම් කවුද? මේ ශරීරයේ අයිතිකාරය බිය යුත්තේ මූල ධාතු හතරයි සම්මා හෝ සමාකයද්දය කියලා ඉතන නැගේක මුලාවක්. මොකද මේකේ අයිතිය තියෙනවා නම් අයිති ඒකට යම් කෙනෙක් ආදේශයක් ඉදිරිපත් කරනවා නම් ඒ ආදේශ ඉදිරිපත් කළ යුතුන්නේ බාහිර පඨවි ආපෝ තේජෝ වාර්ධාපක. මෙම නිසාම මේ ශරීරේ මරුණාට පසුව ආපෝ මූලධනතු අතරටම පරිවර්තනය කරලා දෙන්න ඕනේ. මොකද අපි ඒක ලබාගත්තේ බාහිර වශයෙන්. ඒ නිසා බාහිරටම අපි මේ මූල ධාතු අතර පරිවර්තනය කරලා දෙන්න ඕනේ. දැන් අපි මරනවා. මරණයට පස්සේ ඉතින් මරනවා. දැන් මරණයට පස්සේ මේ ශරීරයේ ඉදිමෙලා, නිින්දලා, කුණු වෙලා, ඕජස් කළා, කුණු කුණු ගිහලා කොළොකම් පස්සේ යනවා. ඒ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් ශරීරයේ පුපුරන කොට ඒකේ ඇතුලේ තියෙන කොළඟ බාහිර කොළඟට පරිවර්තනය වෙලා යනවා. මේ ශරීරයේ තියෙන වතුර ගතිය අර කුණු වෙලා ඕජස් කරලා එහෙම යනකොට සමහර ඒවා වාෂ්ප වෙලා යනවා සමහර ඒවා පොළොවට උරා වෙනවා මේ පොළොවට උරාගත්තු වාෂ්පයේ වායුව ධාතුන් මේ ආපෝගතන් නැවත වැස්ස බවට පරිවර්තනය වෙලා නැවත ආපෝ ධාතයට මේක දෙනවා එතකොට මේ ශරීරය දැන් කොනේ කොනේ පස්සේ පස්සේ යන අටකටු ගොඩක් ඉතුරු වෙනවා අටකටු ටික ඉතුරු වෙනවා අටකටු ටිකක් දිරා දිරා දිර දිරා පස්සල යනවා පොළොවටම පස් වෙනවා ඒක පඨවි ධාතුව පඨවි ධාතුවම පරිවර්තනය වී යනවා එතකොට අර සුලංග ගතිය වායෝ ගතිය ගියේ යම්කිසි තේජෝ ගතියකුත් සංවේදනය සුලංගේ තියෙනවා සෙතමනියා ප්‍රශ්නයක් හේතලා ඒකේ තියෙන තේජෝ ගතිය එතකොට වතුර ගතිය ගියේ යම්කිසි තේජෝ ගතියක් සමගනේ පඨවි ධාතුව වියත් සංකච්චේ තේජෝ ධාතුවක් සමග මේ බාහිර මූල ධාතු හතරට අපේ ශරීරයේ හැදිලා තියෙන මූල ධාතු අතර පරිවර්තනය වෙලා යනවා. ඒක හොඳටම තේරුම් ගන්නකොට Tamanට තේරෙන්න ඕන. ඒකාන්තයෙන්ම මේ ශරීරයේ මට අයත් ධර්මයක් නෙවෙයි මේක මූල ධාතු අතරින් නැදීච්ච මූල ධාතු හතරට අයත් වූ ධර්මයක් කියන කරුණ. එතකොට පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරට අමතරව බුදුරජාණන් වහන්සේ දක්වන චතුර්ණංක මහා භූතන ඉත උපාදාය රූපං කියලා. ඒ කියන්නේ ඒක නිසා හටගත් උපාදාය රූප. උපාදාය කියන්නේ එම නිසා හටගත් දෙවන රූප කොටස කියන්නේ. එතකොට දැන් අපේ ඇහැ තියෙනවා. ඇහි තියෙනවා ප්‍රසාද ගතියක්. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. චක්කු ප්‍රසාද රූපය කියලා කියනවා. ඇහැට කියන්න පුළුවන් චක්කු කියන්න පුළුවන් චක්ඛුන්ද්‍රිය කියන්න පුළුවන් චක්කුද්්වාරය කියන්න පුළුවන් චක්කායතනෙ කියන්න පුළුවන් අපි නම් දැන් මෙතන කතා කරන්නේ චක්කු ප්‍රසාද රූපේ ඇහි තියෙන යම් කිසි උපමට්ටම් ගතියක් දැන් ඔය ඇහි තියෙන කළු ඉන්ද්‍රියාව හරියට සාම උපමට්ටම් ගතියක් තියෙන මේක මූල ධාතු හතර නිසා හැදිච්ච උපාදාය රූපයක් අනිත් කියනවා යම් ශබ්ද තරංග දිහිලා විදලා දැනගන්න පුළුවන් ස්වરૂපේ දපත්තන ස්ථානයේ යම් කිසි ප්‍රසාදකත්වයක ගැන සෝත ප්‍රසාද රූපේ කියලා ඒකත් උපාදාය රූපය. නාසයේ තියෙනවා නාස්කෝරය අසුභයන්තරයේ ප්‍රසාද ගතියක් මේ ගඳ සුවඳ දැනගන්නේ ඒ නිසා ඒ ප්‍රසාද රූපයක් ධාන ප්‍රසාද රූපේ වර උපාදාය රූපයක් වශයෙන් සැලකෙන දිවෙත් තියෙන ප්‍රසාද ගතියක් ඒ වගේම මුළු කය පුරාම ගියලිච්ඡම නියපුතු තෙස් වගේ තැන් හැර අනිත් තැන් වල තියෙනවා ප්‍රසාද රූපය ප්‍රසාද ශරීරයේ හැම මතු පිටින් ප්‍රසාද ගතියක් තියෙනවා එතකොට ශරීරයේ තියෙන ඇතුලේ තියෙන සම්මල අරමුණේ විමස් ආදී කොටස් වල ප්‍රසාද ගතියක් තියෙනවා. එතකොට ඒ ප්‍රසාද රූපේ කියන්නේ කාය ප්‍රසාද රූපේ කියලා ඒක අර මූල ධාතු හතර නිසා හැදෙච්ච දෙයක්. එතකොට සමන්ත තේරෙනවා නම් Taman යම් අපි බොහෝ විට රැවටෙන්නේ මේ හැමේ මතු පිට තියෙන ඒ ප්‍රසාද ගතිය. උපමත් සංගතියට අර හරියට තැඹිලි ගෙඩියක මතු පිට සම්මවාගෙන නැත්නම් කේල් ගහක ඉහළේල පතුරු ගැලෙව්වාට පස්සේ ඇතුලේ ඇතුලේ තියෙන සිංහල සිංහලිය වගේ. එතන මේ හැමේ තියෙන මේ ප්‍රසාද ගතියට රැවටෙන. මේක මොකක්ද කියලා තේරුම් ගන්න මූල ධාතු හතරක් තියෙනවා. මූල ධාතු හතරේ ස්වરૂපය තමයි ඕන බොහෝ අවස්ථාවලදී මතු පිට ඒ විදිහට උපමට්ටම් කියලා පවතී. මානසික සංගතත් තියෙනවා. මාතු පිටම දුරෝකේ උපමට්ටම් සිනිදුයි ඒක අල්ලන කොටස් තියෙන තමන් තියෙනවා. පොරගෙඩියක කොටස ගත්තත් සිනිදුයි ඕනෑම දෙයක ප්‍රතිපදිත ගත්තොත් සිනිදු සමහර ගල් වල පවා මාතු පිට එක සිනිදු භාවයක් තියෙනවා. ඉතින් මේ ඒ විදිහට මේ හැමෙත් තියෙන මේ සිනිදු භාවය ප්‍රසාද නීතියක් හැර වෙන දෙයක් නෙවෙයි මේකට තමයි මේ රැවටෙන්නේ කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. ඇත්තෙන් මෙතන තියෙන මූල ධාතු අතරක එකතුවක් නිසා හැදෙච්ච උපාදාය රෝගයක්. ඊළඟට මේ ශරීරයේ පුරා තියෙන ස්ත්‍රී භාවය රූප, පුරුෂ භාව රූප කියලා රූප කොටස් දෙකෙන් එකක්. සාමාන්‍ය ශ්‍රී ශංගාව එහෙම නැත්නම් අපොන්සක වාගේ ඔබතෝ භාග්‍යවන්තවා ඒ ඔබතෝ භාග්‍යවන්තනවා කියන අය ඉන්නවා ඒ කියන්නේ ඒගොල්ලෝ ගාව ඔය කොටස් දෙකම තියෙන්න පුළුවන් අනිත් අය ගාව මුළු ශරීරයේ පුරාම ඉස්තියක්ම නිත්‍ය භාව රූප තියෙනවා පුරුෂයෙක් නම් පුෂ්ඨ භාව රූප තියෙනවා මේකත් උපාදාය රූපයක් ඊළඟට මේ ශරීරයේ තියෙනවා වර්ණයක් ඔය අපි සුදු පාටයි කියන්නේ ඒ කියන්නේ සුදු පාටයි කියන්නේ යන්තරේලු පාටයි කළු පාටයි සුදු පාටයි ලස්සනයි ආදී වශයෙන් කියන අපි වර්ණයක් තියෙනවා. ශරීරයේ හැම ඇතුලේ තියෙන විවිධ කොටස් වලත් වර්ණ තියෙනවා. මේ වර්ණය කියන එක සැදලා තියෙන්නේ අර මූල ධාතු හතරේ සංයෝගය නිසා. ඒ මූල ධාතු අතර කවර කවර ආකාරයෙන් සංයෝග වීම තුළින් මේ මේ වර්ණය සැදෙනවාද කියන කරුණ අපට විශේෂ නොවන එකක් ඒක බුදුජානන් වහන්සේ තමයි ඉතාම පැහැදිලිව නිවැරදිව දන්නේ ඒක නිසා මේ යම් කිසි වර්ණයක් අපි දකිනවනම් මේක මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක් කියලා අවබෝධ කරගත යුතුයි වෙන දෙයක් නෙවෙයි ඉතින් මේ වර්ණයට රැවටෙනවා කියන්නේ මූල ධාතු හතරට රැවටීම කියන්නේ මේකේ ගඳක් තියෙනවා. ගඳ කියන්නේ ගඳ සුවඳ දෙකටම තියෙන පොදු වචනයක්. ගඳ කියන්නේ දිවන්න දාපුවම සුවඳ දෙනවා, කියන්න දාපුවම සුවඳ දෙනවා. ගඳ කියන්නේ පොදු වචනයක්. එතකොට මේ ගඳේ තියෙන එකක් උපාදාය රෝගයක්. අර මූල ධාතු වශයෙන් හැදිච්ච එකක්. ඊළඟට මේකේ රසයක් තියෙනවා. මනෝපස්සන් රූපයේ තුල ඒ රසය උපාදාය රූපයක්, ඕජාවක් තියෙනවා. මේකත් උපාදාය රූපයක්. ඊට අමතරව මේ ශරීරයේ අපිට තියෙන සමහර ධර්මණු ඕරාරික වෙලා යන සමහර විට නිකන් සියුම් වෙලා ප්‍රබෝධමත් වෙලා යන දැන් සමහරදී වෙලාවක් තියෙනකොට තියෙන මූණ කළු වෙලා සද වෙලා කළු වෙලා තියෙන ගතියයි අපි හිතමු සියලු සත්‍යෝ සෝපත් වේවා කියන ධර්මයේ සහවතිත්තකින් ඉන්නකොට තියෙන මූණේ ප්‍රකාශ ප්‍රබෝධමත් සහපත් රූපය අතර පරස්පර විරෝධී තත්ත්වයක් තියෙනවා මේ දෙකම ඒ ශරීරයේ රෝමර මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූප ගතිය. ඒකට මේ මුක්තු භාවය ශරීරයේ තියෙන. ඒ වගේම මේ ශරීරයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කම්මන්නේ ස්වરૂපය. මේ ශරීරයේ බර සහ සැහැල්ලු භාවයක් තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ බර කියන්නේ අපි බර පිරුවට පස්සේ බර නෙවෙයි අපිට දැනෙනවා කාර්යයේ මේ ශරීරයේ බර කියලා නම් අපි බුදුහාමුදුරුවෝ දක්වලා දෙන සිංච දික්කෝ මන්නාම සිංචාතේ ලහුනෙත් දෙය. මහණෙනි මේ නැව ඉරපල්ලා නැව ඉස්සට පස්සේ මොකද මේක බර අඩු වෙලා සැහැල්ලු වෙනවා කියන්නේ. ඒ වගේ අපේ සිතේ සමාධිය ප්‍රඥා ආදී දිවිලෙන ඊළ මට්ටම් වලට යනකොට කය කුළුම් පෙදක්වත් බර නැතුව සැහැල්ලු වෙන යන තත්ත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වහසින් යනකොට එක් අවස්ථාවකදී ප්‍රකාශ කරලා තියෙනවා හසින් යන්නේ කියනකොට මම මේ හතරේ ධ්‍යානයේ තියෙන සුඛ සංඥාවයි ලහු සංඥාවයි කය ඇතුළට ගන්නවා කය ඇතුලේ තියෙන සුඛ සංඥාවයි ලහු සංඥාවයි බාහිරේ එකට ඇතුල් කරනවා ඇතුළ පිටතට පිට ඇතුළට කරනකොට මේ කය හරියට කුළුම් දෙයක් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතා පහසෙන් ආසනාසනසෙට නැගිටිනවා කියන්නේ. එතන මුළු ශරීරයේ බල තියෙන එක වෙනම දෙයක්. මෙතන සැහැල්ලු භාවයක් ගැන දෙන ගැතියක් තියෙනවා. ඒකයි මම මේ කියේ. එතකොට මේ මුදුතා ස්වરૂපය, ලහුතා ස්වરૂපය, සම්මඤ්ඤතා ස්වરૂපය ආදී සියල්ලම මේ උපාදාය රූප වශයෙන් සැලකෙනවා. මේ උපාදාය රූපයන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. මොකද මේ රූපයට තමයි බොහෝ දෙනෙක් පැවටෙන්නේ. රූපේ තමයි බොහෝ දෙනෙක් උපාදාන කරන්නේ. රූපේ තමයි හිතෝකේ තමයි ආශා කරන බදාගෙන ඒක නිසා සංසාර ගමන දිග්ගැසීමට හේතු කරගන්නේ. නිසා මේ රූපේ යථා තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඒතකොට රූපය ওই විදිහට සතර මහා භූතයන්ගෙන් ලැබුණේ ඒ වගේම ඒක නිසා අටක උපාදාය රූප රාශියකින් මේක සමන්නාලට වන්නේ. ඒ රූපේ ස්වરૂපය තමයි ඒක කොටස් 32ක කුණු කොටස් 32ක් තුනක කොටස් 32කින් සමන්නාන කියලා කියනවා. මතු පිටනම උපමට්ටම් ගතේ යතේ කියලා මම කිව්වා. ඔය ඇතුලේ තියෙන ඒවා එකක්වත් උපමට්ටම් වුණා පිරිසිදු දෙයක් වන්, දකින්නට ප්‍රිය දෙයක් වන්, සෙඹ ගන්නට සුවඳවත් දෙයක්වත් නෙවෙයි. සෑම කොටසක්ම පිරිසිදුයි, සෑම කොටසක්ම දකින්නට සත්‍යයි, සෑම කොටසක්ම දුරනවා. එන දෙයක් මුළු ශරීරේ පුරාම ලේ තියෙන මුළු ලේ මුළු ලේ ශරීරේ පුරාම තියෙන ලේ සංගමයි. මුළු ශරීරේ හැමතැනම මහතැන් වල විශේෂයෙන් මේද තට්ටු තියෙන සෑම එකක්ම පිළිගඳ විස්තර වල වගේ ගඳක් තියෙන දුක නමන ස්වරූපයක් තියෙනවා. මස්සල පවා පිළිගඳ වැනි සුන්දරක් තියෙනවා. සෑම කොටසම උදර කෝරේම ඉන්නට බැරි කොටස සාංගල දුන නම් දේවල් තියෙනවා. මේ විදිහට ශරීරයේ පිළිකුල් කොටස් තියෙනවා. මේ සිලිකෝල් කොටස් තමන් අවබෝධ කරගන්නවා තමන්ගේ ශරීරයේ මූල ධාතු අතරකින් ඇදලා තියෙන්නේ. මේ විදිහට උපාදාය රාශියක් තියලා තියෙනවා. මේ මූල ධාතු අතරයි උපාදාය රූපේ ඇදුනට ඒකෙම නෑ මේක මහා දුකදහම දෙයක්, අපවිත්‍ර දෙයක්. ඒ වගේම මේවා දකින්නට අප්‍රිය වූ දුක්ඛාදනක වූ දේවල් කියලා අවබෝධ කරගන්නට. මේ ශරීරයේ යම් කිසි දෙයක් වැగిරෙනවා නම් වැగిරෙන්නේ ජරාවක් දුක දහමන දෙයක් අපවිත්‍ර දෙයක්. යම් කිසි දෙයක් රැසවනවා නම් රැසවන්නේ දුගධමන දෙයක් අපවිත්‍ර දෙයක් ඒ වගේම සිල්කුල් දෙයක්. යම් කිසි පසවති දුග්ගන්ධේති දුග්ගන්ධං චේව පසවති. ඒ විදිහට යම් කිසි පබ්බරති දුග්ගන්ධං චේව පබ්බරති. ඒ විදිහට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒක Taman තේරුම් ගන්න ඕනේ මේ ශරීරයෙන් මේ මේ කොටස් වැඩි වෙන වැඩි වෙනවා නේද කියලා. Taman හිතට තේන්න ඕනේ. එහෙම අසුචි වැගිරෙනවා මෙහෙම මෝත්‍රා වැගිරෙනවා මුළු ශරීරය පුරා දහඩිය වැගිරෙනවා කොමු කෙල වැගිරෙනවා ගෑවුණු ගෑවුණු තැන පවා ගඳ ගන්න කොමු කෙල සමාජ සුතු දියර ගලනවා කබ කඳුළු ගලනවා කන් සිදුරු ඇති දේවයන් කාන්‍යම සුද්ධ කරන්නේ නැතුව සමාන දෙක තුනක් හිටියොත් එහෙම සුද්ධ කරලා ඉඳලා බලන්නේ කොයිතරම් දුක සමන කොටසක් දෙක තියෙන්නේ කියලා ඒ විදිහට දුක සමන කොටස් තියෙනවා මේ වගේම අර නිකන් දාඩියක් නැති නිකන් තෙතවල තෙල් ගතිය වගේ ජරා කොටසක් ශරීරය හැමතිස්සෙම ගලාගෙන යනවා. ඒ විදිහට මුළු ශරීරයෙන්ම මේවා දැකිරෙන ආකාරය දකින්න. මේවා සෝදේ කියන නැත්නම් පවිත්‍රක වේ නැත්නම් අපි හිතමු ඒවා පිට වෙන්න දැරලා එහෙමම හිතියොත් එහෙම නැස්සන් දැහැර වෙන කෙනෙකුට කික් වෙන්න බැරි තරම් මේක දුක සම්මත තත්ත්වයටපත් වෙනවා. ඇතුලේ යම් තියෙන කොටස් සම්සේ දුගඳද පිටතට එනකොට ඒ කොටස් ඒ වගේම දුගඳයි. අර කෑල ගහක උපමාවක් මම මේකට කලින් කියව මතක ඇති සමහර විට කෑල කියලා ගස් జాතියක් තියෙනවා පස්තු පාට මල්. ගහක් පිරෙන්නම මස් මේ මල් වැවිලා පිටලා තියෙන. ඉතින් නරියෝ ගිහිල්ලා බලන්නේ සිටිනවලු මේ උඩ තියෙන්නේ මස් මස් මස් කියලා. ඒ විදිහට තමයි දිස් වෙන්නේ මොකද නරියා දකින්නේ මස් වගේ. ඉතින් මස් ටිකක් කම බලාපොරොත්තු ඈත කියලා බලනවා. ඉතින් මල් ටිකක් වැටෙනවා. දුවගෙන ගෙන නඩිය යනවා ඇතින් ගියා මේ මල්ලි. එනේ වැටුනේ නම් මල් නමුත් වැඩ තියෙන්නේ මස් කියන සංඥාව ඒ නාගයාගේ සිතේ තියෙන. ඒ වගේ මේ ශරීරය තුළින් පිට වෙන පරම දුර්ගන්ධ අසුචි මෝත්‍රා කුණු කෙල දහඩිය ආදී. වැටුනේ නම් මේ වගේ දුර්ගන්ධමන දේවල් තමයි. නමුත් අර උඩ තියෙන්නේ මස්නේ. මුලරියට ඒ වගේ තමයි සාමාන්‍ය සත්‍යයට වැටුනේ නම් ජරාවල් දුර්ගන්ධමන දේවල් තමයි. නමුත් මේක ආස කරන, ප්‍රිය කරන, හොඳේ ලස්සන නීවි ඔය වගේ තමයි හිතන්නේ. ඉතින් ඒ නදී අධිපත්‍යයට පත්වන්නේ නැති වෙන්නට මේ කරුණ අවබෝධ කරගන්න ඕන. කය කෙරේ තියෙන රාගය නැති කර ගැනීම සඳහා විරාගය ඇති කර ගන්න ඕන. නැත්නම් නොවන්ද බීම අපහසු වෙනවා. මේ නිසා ඒ පිළිකුල් වශයෙන් මේ ශරීරය දකින්න ඕන. ඒතකොට මේ පිළිකුල් වශයෙන් දැක්කාට පසුව මේ පිළිකුල් කොටස් ධාතු වශයෙන් නැවත නැවත විමසීමක් කරන්නට ඕන. අපි ඒක පිළිකුල ආව වෙනකොට සමහර විට දුම්නස පටිගය සිත තුළ නැති වෙන්නට පුළුවන්. ඥාන සංකේත නෝව. එහෙම ඇති වුණොත් එන්නේ ඒක නැති කර ගැනීම සඳහා පිළිකුලට වඩා අවබෝධයක් ඇති කර ගැනීම පිණිස අර දෙතිස් කුණප කොටස් ධාතු වශයෙන් නැවත සම්මස්තනය කරලා බලන්න ඕනේ. තමන්ගේ ශරීරයේ රූපේ නියන්ත්‍රණය තේරුම් ගන්න. ඉතින් ශරීරයේ කිස්ලොන් නියද සම්මස්නහර හැටයට මෙල්ලු අකුගඩු හදවත් වෙන ඇලි ආදී කොටස් තියෙනවානේ ඒකේ කොටසක් අරන් බලන්න ඒවත් හාතු කොටස් කිස් කියලා ගත්තොත් එන්න සත්‍ය වශයෙන්ම කිස් කියලා දෙයක් නැහැ කිස් ගහ කියන එක අපි පුච්චලා පුච්චලා ඔක්කොම විච්ඡත්තයෙන් ඉඳලා ගඳ ඒක වෙනම දෙයක් ඒක දුබලයි. එතකොට ඒක කුඩු කළොත් එනකොට ඒ කොච්චර උදේස්කයි තියෙන ඔක්කොම පටවි ධාතු වශයෙන් පොළොවටම පස්සල යන ස්වරූපයෙන් ඉදිරියටපත්. මේ කෙස් කියන්නේ පටවි ධාතු රාශියක් නැතුව කෙස් කියලා දෙයක් නෑ. මේ කෙස් ගත්තට කෙස් ගත කියලා හිතන්නේ අපේ සිතේ. අපේ සිතේ තියෙන සංඥාව. දැන් මේ කෙස් ගහේ තියෙන පටවි ධාතු කියලා අපි හිතනවා. ඒකත් අපේ සිතේ තියෙන සංඥාවක්. මේ කෙස් ගහය කෙස් ගහ දන්නේ අපි කෙස් ගස් වලට කෙස් ගස් කියනවායි කිය. ඒක අපේ සිතේ තියෙන එක. කෙස් ගස් දන්නේ Tamange හිත මත හිත මත මම පිළිකලා තියෙනවායි කිය. හිතේ තියෙන හැම දන්නේ නැහැ Tamange තුළ මේ කෙස් ගස් තේරලා තියෙනවා. ඒක නිකන් දන්නේ නැති ඒවා පවතින. ඒවට දැනගන්න හැකියාවකුත් නැහැ. එතකොට මේ කේස් එකක් කවදාවත් මම හෝ මගේ කියන්නේ අපි හිතමු මේ කොණ්ඩේ කපන තැනක ওই කපලා පැත්තකට දානවා තමන්ගෙම කේස් ගෑනුවා කොණ්ඩේ දැන් කපලා පැත්තකට දානවා. ඒ මෙයන් කොණ්ඩේ කපලා ඒ කපපු කොස් ටික කේස් ටික දිහා බලලා මේ මගේ කියලා එකට ආසා කරන්නේ. මේ මමය කියලා ඒක ඔය දෙන්න කරන්න පුළුවන් කඩ වැඩ දාලා ඔක්කොම කරන්න කියන්නේ ඒවත් පිළිගො කොටස් වශයෙන් විසිකන. ශරීරය තුළ තියෙන එකට විතරක් ආස්වාද කරනවා. මෙතන තියෙන මෝඩකම තේරුම් ගන්න. ඒකට මේ මම නොදේ කියන එක තමයි හිතේ තියෙන හැඟීමක් කියන එක තේරුම් ගත යුතු. ඒකත් වලින් මේකක් නේ. මම කියන එකක් නගේ කියන ඒකත් එන්දානි පාඩියේ තියෙන. ඒකත් වලට කතා කරන්න පුළුවන් නම් නැත්නම් සිනහ වෙන්නත් පුළුවන් නම් ඒකත් සිනහ වෙවි නැත්නම් සමස්තලයෙන් ඒක කතා කරાવી අනේ මේ මෝඩ මිනිසුන් මා මේ ඒකත් වලට මගේ මගේ කියලා මේකට කරන දේවල්. මේක හදන්න, සලකන්න, සකසන්න කරන දේවල් කියන ඉතින් මේක ගොඩක් සමස්තයෙන් යුතු සහවාසාත්මක දිනාවේ. ඉතින් කතා කරා. මොකද අපේ තියෙන මෝඩකම අපිටම තේරුම් ගන්න ඕන. මේ විදිහට කරුණ අවබෝධ වීමට. එතකොට ඒ කෙස්සස් ස්වરૂපයේ අනිත්‍යය. නිත්‍ය නෙවෙයි. ඒ කෙස්ගත් නිසා අනන්තවත් අපිට දුක් ලබා දෙනවා. ඉතින් මේ දුක ගැන මෙන්නට තේරෙනවා කෙස්ගත් වල තියෙන මිනිසුන්ට කෙස් තියෙන මිනිසුන්ට කොච්චර දුකක් තියෙනවද කියලා. ඒව සල්සන්න දීගංග මේ වොන්ද මොක්තර දාන්න අරව මේවා මෙහාම මහා විශාල දුක් තමයි මේ සැපනේ. ඒ කෙස්ගත් සමන්ගේ දෙයක් හෝ සමන්දායක් දෙයක් නෙවෙයි අනන්ත ධර්මය. එතකොට ඒ කෙස්ගත් අරන් මේ ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න ඕන. මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි කියලා. අවබෝධයක් ඇති කර ගැනීම නම් හිතන එක නෙවෙයි මේ අනිත්‍ය අනිත්‍ය කියලා හිතන එක නෙවෙයි. මේක දුකක් දුකක් කියලා හිතන එක මේ අනාත්මයි අනාත්මයි කියලා හිතන එක නෙවෙයි. තමන් අවබෝධ කරගන්න. අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි කියලා. මේවා එක් කියලා දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්න. මේකේ තියෙන ධාතු කොටස් හතරක් පමණක් කියන එක අවබෝධ කරගන්න. මේක එක්කත් මනෝගමනීය දෙයක් නෙවෙයි. මේවා ඒකාන්ත වශයෙන්ම ධාත කොටස් හතරක් හේවැපාදී ඒවත් පැත්තක ඔලේ තියෙන ධම්ම අපේ තියෙන නොදැක්කම අපි සිතින් ගිහිල්ලා අල්ලගන්න. අර පැත්තක තියෙන වැලක් කොහෙවත් තියෙන ගහක හිටෙනවා වගේ. පැත්තක තියෙන සිත කොහෙවත් තියෙන රූප කොටසක අල්ලගෙන පැටලෙනවා. මොන තමයි කියනවා. උපාදාන කරන උදාහරණයක්. මේ தත්ත්වයේ තේරුම ගන්න. මේ විදිහට ලොම් ගන්නවා ලොම් වලටත් හිතනවා මේ ගන්නවා මේ ගඩුවටත් හිතනවා දත් ගන්නවා දත් වලටත් ඒ විදිහට දෙනවා මේ ඔක්කොම මූලධාතු අතරින් Tamanne තේරෙන්නේ පටවි ධාතු කොටස් පමණක් නම් මේ ඇතින්නේ අනිත් ඒවා තේරුම් ගන්න බැහැ නම් මේවා පටවි ධාතු වශයෙන් පමණක් හිතන්නේ ඒසාලෝම අනකාදාන්ත ඊළඟට සත්‍යෝහම දත්ත. අමදත්තම සමේ තියෙනවා මේ මූල ධාතු හතරම තමයි අවබෝධ කරගන්න පුළුවන් ගැතිය තමයි තේරෙනවා. ඒ කියන්නේ මේ තියෙන මූල ධාතු හතර ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සමයේ තියෙනවා සිසිලක්. ප්‍රශ්නයක්. මේකේ තියෙන තේජෝ ධාතුව. සමයේ තියෙන සීතල ස්වરૂපයක්. මේ කියන්නේ තෙතමනියක්. වේලික් නමකුයි නිකන් නමකුයි ගත්තාම Tamanda තේරෙන මේකේ තෙතමනියක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන වායෝ ආපෝගතිය. මේ සමයේ තියෙනවා තින්ගුණ ස්වરૂපයක්. ඔය ඇකිවිල්ලා ගියම කොයි තින්දිච්චම කොයි අතර වෙනසක් තියෙනවා. ඒ පෙම්බුණ ස්වરૂප තමයි වායෝ ගති. මේ සම්මන වේලලා කර වෙලා පස් වෙලා පොළොවට යන තුනේ පස්සින් යන්නට පුළුවන්. නැත්නම් මේ හැම කුණු වෙලා පොළොවට පස් වෙලා යනකොට පස්සම ගතිය මේ හැමේ තියෙන පඩ වේපෝ තේජෝ වල කොටස් හතරම මේ හැමේ තියෙනවා. එතකොට Taman තේරුම් ගන්නවා මේ සම කියන්නේ මේ පඩවීම ආපෝතේජෝ ආය මූල ධාතුවක් ඒ හැර සම කියලා කියන්නේ මත පිළ පුෂ්ඨයේ අර කියපු විදිහට කාය ප්‍රසාද රූපේ වැහිලා තියෙන උපාදාය රූපයකින් මේක කියන වර්ණයේ උපාදාය රූපයක් මේක කියන ගඳ ගඳක් හරි සුවඳක් හරි සුවඳක් නෑ කියවීම ගඳ තියෙන ඉතින් බාහිර ආලේ පාදිය දාන සුවඳ කරන කරන එතකොට ඒ දුගඳ ඒකාන්ත වශයෙන්ම උපාදාය රූපයක් ඒ වගේ මේකේ Taman තේරුම් ගන්නට මේ දහස් කොටස්. හැබ මෙතන කමක් නැහැ කියලා. මේකම අනිත්‍යයි කියලා දකින්න, දුකයි කියලා දකින්න, අනාත්මයි කියලා දකින්න. මේ හැම නිසා කොයි තරම්නම් Tamanට දුක් ලබා දෙනවද කියලා අවබෝධ කරගන්න. තමට වෙහෙසෙනවා නම් යම් තාක්කෙන යම් තාක්කයන් දුරට ඒකා දුරට ඔහු දුකක් අත්දකින්නේ. දැන් කාන්තාවක් වෙනම් Tamange සම වෙන්නේ කොයිතරම් මුදලක් වියදම් කරනවද රටේ තියෙන ආලේප ඔක්කොම මම හිතන්නේ තොන් ගණන් ගේස් වට්ටෝ බේස් බෝතල් ගෙනත් යාගෙන ඔය දරකටම එක එක පාට ගා කරන ඒවා ඔක්කොම දුක් ඒවා විහිත් වෙන එකක් දුකක් පීඩාවක් ඒවට මුදල් වෙන එකක් දුකක් ඒව දෙදුනත් ඒ ජීවිතේම පවතින්නේ අර තිබ්බටත් ඇරියක් හැද වෙලා යනවා ඒවා හොදලා ගියන් පස්සේ ඒකට වෙන්නේ තවත් හිත දුකක් එන්නේ ඒ හැර මේ සමදුනේ නොඒක රෝග හැදීමේ දුක් ඇතිවෙනවා මැසිමදුරු වදුරු දුක් ඇතිවෙනවා සීතල උෂ්ණ දුක් ඇතිවෙනවා ඒක ඔය සමාන සම කුණු වෙලා යන්න පුළුවන් නැත්නම් මේ ඇතිවෙනි යම් කිසි රසායනික දෙයක් වෙනුත් එහෙම ඒක එයින් කිසිම විකෘත් කියලා නැති වෙන යන්න පුළුවන් බින්දරට විකෘත් විකෘත් කියලා නැති කියලා යන්න පුළුවන් මේ විදිහට මේ දින ඒ දුක් ලබා දෙන ස්වરૂපය අවබෝධ කරගන්න එතකොට මේ සමේ දුක් ස්වરૂපයේ නමතර මේ සමට රැවටුණාට මමයේ මගේ කියලා මේක පොදේ ධාතු පින්ඩයක් හැර ධාතුක කොටසක් හැර මෙතන මමෙක් මගේ කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගatiයි. එහෙනම් අපි අපි හිතමු කකුලක් හරි අතපයක් හරි කොයි හරි මේකක් හරි කොයි හරි තැනක වැදුනහම ඔය උඩ තියෙන පුංචි සියුම් සම ගැලේලා යනවා. කුණු සම කියන කුඩු සම කියන එක එක නම් එක එක කලාපවලකට කියනවා. මේ සම ගැලවිලා ගියාට පස්සේ එතන තියෙන නිකන් ධාරාශිකේ ප්‍රතිපාශක වූ අල්ලන්නද බෑ එතනින් ගොස් නැඳයි දුගඳහමන ස්වરૂපයක් තියෙන්නේ එතන අර ප්‍රිය ස්වરૂපේ ලක්ෂණ ගතිය මොකක්වත් නෑ දුගඳහමනවා මේ අර හැමේ තියෙන මතු පිට ඉතා සියුම් ස්වરૂපයට තමයි මේ ඔක්කොම රැවටි. ඒ අර මතු පිට තියෙන සියුම් තත්ත්වය. ඒක තේරුම් ගන්න මේක මේ ප්‍රසාද රූපේ උපාදාන රූපයක් කියනවා අනිත්‍ය වශයෙන් මේවා දුක් වශයෙන් මේවා අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතු වෙනවා මේ විදිහට සම දහක කොටස් වශයෙන් දකිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා මේ සම කියලා අපි කිව්වට සම කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා ඊට අමතරව මේ සම දන්නේ අපි මම මගේ කියලා කියනවායි කියලා. මේ සම දන්නේ අපි සමට ඇලුම් කරනවා ආශා කරනවා සම වෙනුවෙන් වෙනසනවායි කියලා. මේ සම සමේපාඩේ පැත්තකින් තිබෙන බුදු රූප ධර්මයක් පමණයි. සම දන්නේ තමා මේ ශරීරයේ මෙහි මේ කොටස් වට ආවරණය කරගෙන වසාගෙන සිටිනවා කියලා. ශරීරයේ ඇතුලේ තියෙන කොටස් දන්නේ නැහැ. තමන් වටේට මේ සමය ඉතිලා තියෙනවා කියලා. මේවා එකිනෙකට වෙන් වෙන පොදු රූප ධර්ම පමණයි. හරියට ගහක පොත්තක් වගේ. ගහ දන්නේ ගහවටේ පොත්ත තියෙනවා කියලා පොත්ත දන්නේ පොත්ත ඉතිලා තියෙන ගහවටේ කියලා. වෙන්න තියෙන ගහවටේ කියලා. ඒ වගේ තමයි ගහේ ගහේ පොත්තේ මතු පිට සීම සිවිය දන්නේ මොකක්වත්. මේ වගේ මේ අපේ හැම දන්නේ නැහැ. මේ විදිහට මේවා එකිනෙක කොටසක් අරගෙන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දකින්නට පුළුවන්. මොකද රූපස්කන්ධයේ නියම තත්ත්වයේ තේරුම් ගන්නට නම් නැහැ නේතුව නිවන් ලබන්න බෑ අනිත් ස්කන්ධ වල සංයම තත්ත්වය තේරුම් ගතේ. එතකොට මේ රූපස්කන්ධය මේ විදිහට අර මේ ඉස්සෙල්ලා කුණප කොටස් වශයෙන් බලපේවා දැන් ධාතු කොටස් වශයෙන් බලනවා. අර කුණප කියන සංඥාව සමාගයේ සිත තුළ කලින් තිබුණා. අපි හිතමු ශරීරයේ තියෙන අසෝචි කොටස් කිය උදර කුහරයේ ඇතුලේ අසෝචි රාත්තරල් ගණන් ගොඩ ගෙනිලා දැන් තියෙනවා. මේ මිනිසෙකින් දන්නේ මේ අතුන් සම්බන්ධය ඇතුලේ මේ මෝත්‍රා බෝතල් ගණන් තියෙනවා අසුචි රවත්තල් ගණන් තියෙනවා ඔය මොකක් හරි ලීටර හරි මීටර හරි වෙන හරි කියලා ගන්න කොහොම හරි ඒවා තියෙනවනේ මොබම්බල මේතර බෝතල් ගණන් තියෙනවා ඒවා දන්නේ මිනිස් මේව දුබනම ඒවා තම පොරවගෙන මහලකට මානෙ මිතුව ආඩම්බරෙන් මිතුව පහුවේ මිශ්‍ර දාගෙන යන්නේ මේ ඇතුලේ තියෙන මොනවද කියලාවත් දන්නේ නැහැ එතකොට මේ අපි හිතමු දැන් උදාහරණයකට මේ ශරීරයේ තියෙන ධාතු අසුචි කොටස් ගන්න. මේවා එකමන්ත වශයෙන් පිළිකුල් පිළිකුල් කියලා අපි හිතුවා. ඒ පිළිකුල් කියන එක අපේ සිත තුළ ඇතිවෙච්ච සංඥාවක්. දැන් මේ බ්‍රේකෙන් තියෙන ධාතු කොටස් අතර වට මේ ආපෝ තේජෝ වායු. අර පිළිකුල් සංඥාව අයින් වුණා. පඨවි සංඥාව, ආපෝ සංඥාව, තේජෝ සංඥාව, වායු සංඥාව නැවත ඇති වෙනවා. එකම උපනත කොටස දෙකයි මේ විදිහට සංඥා දෙයක් දෙවිදියක් ඇතුනේ. සම්මන් සිතන්නේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයට අනුවයි වැටහීම. ඒක තේරුම් ගන්න. ලස්සනයි ලස්සනයි කියලා හිතුවොත් ලස්සනට වැටෙහෙවි. පිළිකුල් පිළිකුල් කියලා හිතුවොත් පිළිකුල් වල මෙලෙසින් වැටෙහෙවි. ධාතු වශයෙන් වැටෙහිතුවොත් ධාතු වශයෙන් වැටෙහෙවි. මේවා අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්මයි ආදී වශයෙන් හිතුවොත් ඒ විදිහට වැටෙන්නේ. මේන් අදහස් කරන්නේ මොකක්ද? සිතේ තමයි මේ ඔක්කොම ස්වરૂපයන් පවතින්නේ. සිතින් තමයි මේ ඔක්කොම මුලාවට සත්‍යෝපත් කරනු ලබන්නේ. මේක දැනගන්නට අධ්‍යාස එකතුලම තියෙන අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව තිබෙන සාස්කරණයේ සත්‍ය දකින්න බැහැ ප්‍රඥා ආලෝකයෙන් මේවා දකිනකොට සමන්ද තේරෙනවා මේ රූපයේ රූපේ පාඩුවේ පැත්තක වෙහි තියෙන අපේ සිතින් මේකාකාර සිතිවිලි ධම්ම ගලනවා. හොඳයි කියන්න පුළුවන්, ලස්සනයි කියන්න පුළුවන්, කැතයි කියන්න, තරුණයි, මහලුයි යවන එකක් කියන්න, පිළිකුල් කියන්න පුළුවන්, අනිත්‍ය දුක්ඛ නාම කියන ඕන එකක් හිතන්න. මේ සෑම එකක්ම සමාගයේ චිත්ත සංස්කාර ධම්ම සිතිවිලි ධම්ම ජනනය වීමක් වුණා. මේක හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න. ඒ අවබෝධයේ මතුමතු අවබෝධයන් ලබා ගැනීම සඳහා බෙහෙවින්ම උපකාර වෙනවා මූලික වශයෙන් ඇති කරගත යුතු අවබෝධයන්ගේ අඩුපාඩු තියෙනකොට අනාගතයේදී ඇති කරගත යුතු ගැඹුරු අවබෝධයන් ඇති කර ගැනීම බෙහෙවින්ම අපහසුයි. ඒ නිසා මුලින් ඉඳලම නිසි පරිදි කටයුතු කිරීම ඉතාමත්ම ප්‍රඥාවෝචරයි. එතකොට මේ ආකාරයෙන් මේ මූල ධාතු හතර වශයෙන් අවබෝධ කරගන්නකොට දැන් Tamanට තේරෙනවා මේ ඔක්කොම තමන්ගේ සිතට සංඥා පහල වෙනයි. මේකකොට මේ තමන්ට තේරෙන මෙතන රූපයක් තියෙනවා. ඒ වගේම මේ රූපේ හා පහළ වෙන සිතිවිලි සමූහයක් ඇති වෙනවා. මේ රූපේ රූප කොටස් වශයෙන් හඳුන්වනවා සිතිවිලි සමූහය නම් වශයෙන් හඳුන්වනවා. එතකොට පඨවි ධාතුව කියන එක රූපයක් පඨවි ධාතුව කියලා අපි හඳුනා ගන්න එක සිතේ තියෙන ස්වરૂපයක් ඒක නාමයක්. නැත්නම් මේක කුණක කොටසක් මේක අපවිත්‍ර දුගන්හමන කොටසක් කියලා අපි ඒ කොටස දෙස බලනකොට ඒ කොට ඒ රූප කොටස රූපයක් ඒ ලෙසින් හඳුනාගත් එක නාමයක් මේ විදිහට මෙතන නාම රූප දෙකක් මේ ක්‍රියාත්මක වෙන්නේ භාවනා කරනකොටත් එහෙමයි නිකන් ඉන්නකොටත් එහෙමයි කොයි දේ කරනකොටත් ওই නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමය තමයි සිදුවන්නේ. දැන් මේ විදිහට හරියට කොටස් හතර අවබෝධ වුණාට පස්සේ පටවියා පොතේ දුවාල් සහ ඒ වගේම අර උපාදාය සත්‍යයන් අවබෝධ වුණාට පස්සේ තමන්ගේ මුළු ශරීරයේ දෙසම සිතින් බලන්න. ඉතින් දෙන්නේ නැසෙන් කොටස් කොටස් වශයෙන් අවබෝධ කරගන්න. දැන් මුළු ශරීරයේම තමන්ගේ සිතට පේනින්න තෝරේ චේතික පාදාන්තය දක්වා. මේ මුළු ශරීරයේම අපි තකෝ යම් කිසි මැටි ගොඩක් අනලානලා මිනිහෙකු යන දෙයට හරි ගෑණියෙකු යන දෙයට හරි ඒක අපි සැකසුවා. ඔළුව වල අතපය කකුල් බඩ ආදී ඔක්කොම දීලා පිළිමයක් වගේ හඳුවා හිටියේ. ඉතින් මේ පිළිම වගේ හම්බලා අපි ඉතින් ඒකට දේව දේවගණන් කියත හැකි දෙවිවරුන් කියත හැකි අපේ කියත හැකි මිනිස්සෙක් කියත හැකි හම්බලා තියෙන ස්වරූපයක් තමයි සංඥා දාලා අපි කතා කරන්නේ. ඔක්කොම ඒකස්සේ තියෙන පස් හම්බලාමර වතුර දාලා අනලන අනලන හදපේ එකක් නෙවෙන නම් ගැඹුරු මතකෙකින් විවිධ පාඩක් දාලා තියෙනවා. විවිධ හැඩවලට දාලා තියෙනවා. කොයි හැඩයක කොයි ආකාරයේ තිබුණත් පස් වෙන එකක් නෙවෙයි. පස් ටිකක් අඳලා මේ හැදී මේ රූපේ. කාන්තාවකගේ රූපය ගෙලදෙන ආකාරයෙන් ඒක අඳපුවාම අපි කියනවා කාන්තාව රූපය. නැත්නම් ඉතින් දෙවියෙකුගේ දේවගණගේ වාග් හදන්න පුළුවන්, අපේ ගුවේ වාග් හදන්න පුළුවන්, තේසන ඔයාලගේ පොඩි වාග්, තේසන්තපේ වාග් හදන්නත් පුළුවන්. ඉතින් කොයි විදිහට හරි එකම පස් එකෙන් හදන්න පුළුවන් ඕන විදිහේ රූපයක්. කොයි ආකාර සංඥාවල් ඒ රූප වලට දාගෙන කතා කළා හැම රූපයකම තියෙන්නේ මොනවද? පස්. අර වතුරත් එක්ක අනික පස්. අලියා කිව්වා, කොටියා කිව්වා, දෙවියා කිව්වා, දේවගණ කිව්වා, චපාල් කිව්වා, මානුෂයා කිව්වා, ජනනිය කිව්වා, මේ උපවිදේ කිව්වා. නැත්තම් ගහක් කොලක් පාඩුවන හදන්න පුළුවන් එකට ඒකස් වලින්. මේක හරියට තේරෙනකොට Tamanda තේරෙන්නොන මේ Tamanගේ ශරීරය දැන් මෙහෙම දෙනවා ඔළුවක් උඩට තියෙනවා අර පස් ටිකක් එකට ගුලි කරලා ගුලි කරලා එක ගුලියක් ඔළුවට තියලා අනේ තවත් ගුලි දෙකක් අත් දෙක දෙපැත්තට තියලා තවත් ගුලි දෙකක් කකුල් දෙක දෙකට තියලා මැදටත් ගුලියක් තියලා ඉතින් මේවා එක එක හැදේට ඒ හත මෙවස්ස නම්ල දිගහැරලා රවුම් කරලා හදලා තමයි මේ රූපේ හැදී Tamanගේ ශරීරයක් මෙන්න මේ දිමාරි පස් ගොඩක් තියෙනවා මේකේ කියලා. පස් කියන්නේ පඨවි ධාතු ගොඩක්. අර පඨවි ධාතු ගොඩ පස් ගොඩ නිකන් මේ විදිහට හදන්න බෑ. ඉතින් වතුර දාලා හදන්න මොනව කරන්නේ වතුර තියෙන එකේ. එතකොට ආපෝ ගතියත් මේ ශරීරයේ පුරාම තියෙනවා. හැම කොටසම තියෙනවා. ආපෝ ගතිය. ඉතින් ප්‍රකට නැතිකොට ඒවා තියෙනවා. ඒවා වායු ආපෝ ගතිය ප්‍රකට නැති කොටස් තියෙනවා. එතකොට මේ මුළු ශරීරෙම තියෙන රස්නයක් ආශීතලක්. තේජෝ කොටසක් තියෙනවා. මුළු ශරීරයේම තියෙනවා වායෝ දහසක්. ඉන් විච්ච කොටසක්. මේ හතර දෙකට බලන්න. ඉතින් මේ විවිධ දෙදීන් තියෙනවා පඨවි ධාතු වල වෙන කොටස් මාර කේශා කේශාලෝ මානකාදන්ත ආදී වශයෙන් කියපු ඒ දෙකස් වල පොලින් පළවෙනි කොටස් විශ්සේ පඨවි ධාතු අධික නිසා පරිවා පඨවි ධාතු කොටස් වශයෙන් පොත්වල හැඳින්වෙනවා. ඉස්සන් සම්මන් කුබ්බෝලෝ ඉස්සන් ආදී කොටස දක්වා මුස්සන් කියන කොටස දක්වා තියෙන කොටස් 12ම ආපෝ ගතිය ආදී එක නිසා ආපෝ කියලා හඳුන්වනවා. එතකොට මේ ශරීරයේ තේජෝ කොටස් හතරක් දක්වලා තියෙන බව පොත්වල තියෙනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. පැවැත් ගුණ ගැනීමක වෙලාවට වැඩි වෙනවා. ඒ නැත්නම් අනිත් වෙලාවට සාමාන්‍ය තත්ත්වයේ පවතින අවකරණ සයිකන්තක අනුමතයි දශම හතර කියලා කියන්නේ. ඒ තියෙන සාමාන්‍ය උෂ්ණත්වයේ එතකොට මේ උෂ්ණත්වය සංතාපන තේජෝ ධාතුව කියන හඳුන්වනවා. අපේ අත්පය දනවා, ඇස් දනවා, පපුව දනවා, බඩ දනවා කියන්නේ අපි කතා කරනවානේ. ඒකට කියන්නේ පරිදහන තේජෝ ධාතුව කියලා. ඊළඟට අපි ගන්න ආහාර පාන දිරවන ගතියක් තියෙනවා. මේ දිරවන්න විවිධ එන්සයිම් වර්ග ආදී මේ ආමාශය තුළ දෙන්නට ඕන. ඒ ඒවැයි තියෙන තේජෝ ගතියක් තියෙනවා. රස්නිකව ඒ තේජෝ ධාතුවට කියනවා පාශික තේජෝ ධාතුව. ඊළඟට අපි මෝරන එකම தත්ත්වේ පවතින ලපටි தත්ත්වයෙන් පවතින තරුණ தත්ත්වයෙන් පවතින ඉන්ටෙන්ද මෝරන දිරන මේ මෝරන දිරන தත්ත්වයට පත්කන ස්වરૂපයට කියන ජීවාපන තේජෝදාසිකය ඒ කවර නමකින් අපි පොත්වල තියෙන කරුණු හඳුනාගත්තත් සමන්නේ මෙහිදී අපි බෙදීම් වලට යන්නේ වායව දහස කොටස් මොකද හයක් තියෙනයි කියලා දක්වලා තියෙනවා ඔබට මේවා මම කියන්නේ මේ ධර්ම කරුණු දැනගත්ත අය සමහරට මේ අයගෙන් ඇහුවොත් එහෙම මේ අයට මේ කරුණු දන්නේ නැත්නම් නිරුත්තර ගන්නට තිබෙනවා. මොනවද ඉගෙනගෙන තියෙන්නේ මොකක්වත් දන්නේ නැහැ කියලා කියනවා. ඔය වැඩගත් භාවයක් නැති වුණත් අපි ඒක දැනගෙන සිටීම සුදුසුයි. ශරීරයේ උඩ බලා ගමන් කරන උද්දංගම වායෝ දහස කියලා දෙනවා. අපි කතා කරනවා, හිනා වෙනවා, එක්ක අපිට කරනවා. ඒ වගේ අවස්ථාවල ශරීරයේ උඩ බලා ගමන් කරනවා. ශරීරයේ පහළ බලා ගමන් කරන වායු දහසක් තියෙනවා මල මූත්‍ර ආදී පහ කරන අද්දෝපම වායු දහසක් ඒකට අපේ ශරීරයේ අංගපසංග හරවනකොට දිගහරිනකොට නමනකොට ඒවා සිදුවන්නේ වායු දහසක් නිසා බව දක්වා තිබෙන පොත්වල අංගමංගානුසාරී වායු දහස කියලා හඳුන්වන්නේ ඊළඟට ශරීරයේ ආමාශය තුළ තියෙන වායු දහසක් ඒකට කියනවා කුච්චිතේ වායු දහසක් කියලා ඒ වගේම බඩවැල් ඇතුලේ ආයෝ ධාතුවක් තියෙනවා. ඒකට කියනවා පොට්ටසේ වායෝ ධාතුව කියලා. ආස්වාද ප්‍රසවාස කරන වෙලෙත් අපි බාහිර වශයෙන් ගන්න වෙනස්කම් ආස්වාද කරන වායෝ ධාතුවේ. ඉතින් ආස්වාද ප්‍රසවාස වායෝ ධාතුව තියෙනවා. මේ නම් වල දෙකෙන් අපට අවශ්‍ය නැහැ මුළු ශරීරයේම තියෙන ධාතු කොටස් අතර දෙයින් වශයෙන් දකින්න බලන්න. මෙන්න පටේ ධාතුව මෙන්න ආපෝ ධාතුව මෙන්න තේජෝ ධාතුව මෙන්න වායෝ ධාතුව කියලා. අර මැටි පිළිනේ දකින්නාසේ දකින්නට පුළුවන් වෙනවා. මුළු ශරීරයම ධාතු වශයෙන්. මේ ධාතු හතර සිතින්ම හතර පැත්තකට වෙන් කරනවා. පඨවි ධාතුව වෙනම ධර්මයක්. ඒවට කණින් දැකලා තියෙනවා මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි. ඉතින් මෙතෙන් දිත් මේ පඨවි ධාතුව මම හෝ මගේ ධර්මයක් නෙවෙයි අනාත්ම වූ ධාතු මාත්‍යයක් පමණයි කියලා එක සිතින් අයින් කරනවා. පැත්තකට කියනවා. ආපෝ දහසවත් සැලසෙන්න සිටින් දැක්කට දායන් කරනවා බාහිර දහසවත් තේජෝ දහසවත් ඒ ආකාරයෙන්ම සවස් පස්සකට ඈඩ් කරනවා සිටින්. මෙහෙම ධාතු හතර සිටින් ඈඩ් කළොත් හරියට කළොත් සමාධිමත් ප්‍රඥාව වශයෙන් ශරීරය චිතට නොඇසී යන සිත් රූපයකටපත් වෙනවා. මේකට කියනවා ඕලාරික මට්ටමක පවත්නා වූ ශූන්‍යතාවයක් කියලා. ශූන්‍ය කියන්නේ දස්සනේ වන්නේ නැති චිත් ස්වરૂපයක්. තමන්ගේ හිතට තමන්ගේ කය දස්සණය වන්නේ නැහැ. මේක දර්ශනය වෙන්නේ නැතිකොට සිතින් බලනවා තමන්ගේ ශරීරයේද තමන්ගේ ශරීරයේ තියනවා කියලා තේරෙන්නේ නැහැ. හිතට හරියම සෝයයක් පහසුවක් මෙහෙදී දැනෙනවා. මොකද ශරීරයේ හිතට දැනි දැනි කියනකොට දුකක්. දැන් මෙතෙන්දී තේරුම් ගන්නට ඕනේ මේ ශරීරයේ දුක්ඛ සත්‍යය කියලා. ශරීරයේ ස්වභාවයෙන්ම දුක්ඛ සත්‍යය මොකද ජරාවට යනවා ව්‍යාධි එනවා මරණයට එනවා මරණ දුක් දෙනවා ඒ වගේම සාපිපාස දුක් දෙනවා සීතලෙන් උස්සෙන් දුක් දෙනවා නැති මදුරු වදුරු ආමනසෝ දුවා විවිධ දුක් ඇති වෙනවා නේ ගැන මේ ඇයි කියන්න දෙන්නේ ශරීරයේ තුලින් විවිධ දුක් ලබා දෙනවා අපි හිතමු ශරීරයේ නිසලව කිසිම ආකාරයකින් දුකක් නැතුව සුවසේ සබාගෙන ඉන්න හොඳට රිලැක්ස් කරගෙන ඉන්නවා කියලා මේ සංකේතයකට කියන්නේ. මේ හොඳට හොඳට ධානය ඉන්නවා කියලා ඉන්න. ඒ මෙන්නකොට Taman හිතන දැන් හොඳ සුව පහසුදිය නිදානේ කිසිම දුකක් නැහැ. ශරීරේ හොඳ සුවයක් ඉන්නවා කියලා. ඒ ශරීරයේ පවා දුකක් කියලා දකින්නට. මොකද මේ ශරීරයේ රූපය Tamanගේ පිටට පිනිපිනී තියෙනකොට දැදිච්ච තත්යයි ශරීරයේ රූපේ සම්පූර්ණයෙන් නොකලී ගියාට පසුව තියෙන සාන්ත සීතල නිවුණු ස්වરૂපය අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස අත්දැක ගැනීමකට පමණක් පේනවා මෙතන දුක්ඛ සත්‍යයක් මේ ශරීරයේ පැවැත්ම කියලා. මේ ආකාරයෙන් ශරීරයේ දුක්ඛ සත්‍යයක් වශයෙන් දකින්න. මේ ශරීරය නිසා විවිධ ආකාර දුක් ලබා දෙනවා. ඒක නිසා මෙම ශරීරයේ දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දකිනවා. දැන් අපි මේවා දුක්ඛ සත්‍ය කියලා දැක්කා දුක්ඛ සමුදය සත්‍ය කියලා දැක්කා මේවා පට වේවා පෝතිජෝ වායෝ කියලා දැක්කා මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්කා අවබෝධ මේ ඔක්කොම මාර්ග සත්‍යයි මාර්ග සත්‍ය ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක වුණා සිතේ ක්‍රියාදාමය වැසු වුණා කයේ ප්‍රවත්මක් තිබුණා මේවා තියෙන එකම දුකක් බවට පත් වෙනවා මාර්ග සත්‍ය දුක්ඛ සත්‍ය සමග සම්මිශ්‍ර වෙනවා මෙන්න මේ සත්‍ය තුන මේදී තේරුම් ගන්න රූපස්කන්ධය තුළ පවස්නා වූ දුක්ඛ සත්‍යය, සංවේ සත්‍යය, මාර්ග සත්‍යය එකම දුක්ඛ සත්‍යය බවට පරිවර්තනය වෙන ආකාරය දක්වනවා. මේවා ප්‍රායෝගික වශයෙන් කියන ධර්මදේශනා මේ පොත්පත් වල තියෙන කරුණු වලට පරස්පර විරෝධී. ඒක නිසා ඒ ආකාරයෙන් දකින්න දැක්කට පස්සේ මේ දුක්ඛ සත්‍ය ධර්මද්දරට හෝ අවබෝධ කරගන්නට පුළුවන් වේවි මේ රූපස්කන්ධය පිළිබඳව. ඒකට අද නාමස්කන්ධය ගැන කතා කරන්නට කාලය අවකාශ දෙන්නේ නාම රූප ගැනයි අපි කතා කරන්නේ අපි මේ රූපය ගැනයි ප්‍රකාශ කරන්නේ දක්වා කියන ලද කරුණ කෙටි සාරාංශය ප්‍රකාශ කරලා මෙන්න දේශනාව දැන් ඉන්න තේමකට බලාපොරොත්තු වෙන්නේ එතකොට අපි කියවේ නිවන් දැකීමෙන් තමයි නාම ලක්ෂණය අවබෝධ කරගත යුතුමයි සම්මා දිට්ඨිය තුළින් නාම ලක්ෂණය දැකීමෙන් නිවන් ලැබෙන්නේ ඒක කරන්න පුළුවන් ආකාර රාශියක් තියෙන එකක් තමයි මේ නාම රූප වශයෙන් දකින්නේ ඒකෙදී අපි මේ රූපය ගැන කතා කරේ රූපය කියන්නේ සතර මහා භූත සහ සතර මහා භූත නිසා ඇතිවෙච්ච උපාදාය රූප. සතර මහා භූත කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන කොටස් හතරට ඒ වගේම මේ නිසා ඇතිවෙච්ච උපාදාය රූප රාශියක් තියෙන දෙවෙනි කීපයක් අපි පෙන්වන්න කරලා දුන්නා. එතකොට මේවට මුලා වෙන්නේ නැතුව මේ ධාතු අතර සහ මූල ධාතු අතර නිසා ඇතිවෙච්ච උපාදාය රූප කියන අවබෝධය ඇති කර ගන්න කියන කරුණයි පළමුවෙන් පෙන්වන්න කළේ. ඊට පස්සේ මේ රූපය දෙකෙස් කුණප කොටසක් වශයෙන් දැකලා මේක කුණප කොටසක් කියලා තේරුම් ගන්න. ඊට පස්සේ මේ එක එක කුණප කොටසක් ධාතු හතරට වෙන් කරන්නට පුළුවන් නම් ධාතු හතරට වෙන් කර කර දකින්න ඒකේ නොහැකිනම් පුළුවන් එක කොටසක් හරියට මේ ධාතු වශයෙන් දකින්න ඒ කොටස අධ්‍යයනයෙන් දැකලා ඒක කොටසක් එක එක කොටසක් පිළිබඳව ධාතු මනසිකාර්යය දියුණු කර ගන්නවා. මේ ආකාරයෙන් දහස වශයෙන් දැකීම අර කලින් කියපු පිළිකුල් වශයෙන් දැකීම දෙකම තමයි සිිතේ තියෙන සංඥා මාත්‍ර පමණයි මේවා මම මගේ කියන එකත් සංඥා මාත්‍ර පමණයි මේවා ලක්ෂණයි සුභයි සුඛයි ආත්මයි ආදී වශයෙන් සිතන එකත් සිිතේ පමණයි මේ ඔක්කොම සිිතේ ක්‍රියාදාමයක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධයක් තේරුම් ගන්න. මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් අවබෝධ කරගෙන එතකොට ඒ අවබෝධය ඇති වුණාට පස්සේ භාවනා කරන විට රූපස්කන්ධය ගත්තාට පස්සේ Tamanda තේරෙන්නට ඕනේ මේ රූපස්කන්ධය මේ විදිහට දෙසුත් කොටම දත් කොටස් ආදී වශයෙන්. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හොඳට අවබෝධ වෙලා තියෙනවා නම් රූපස්කන්ධයේ 14 හතර හතර පැත්තට අයින් කළාට පස්සෙ Tamanda තේරෙනවා රූපස්කන්ධයේ විරුද්ධ වියාම වාහන කියන්නේ ඕලාරික වශයෙන් රූපයේ නොපෙනී යනවා. පිටට වැටෙන්නේ. එන මේ අවස්ථාවේදී මේ රූපස්කන්ධයේ දුක්ඛ සත්‍යයක් වශයෙන් දකින්න, සමුදය සත්‍යයක් වශයෙන් දකින්න, මාර්ග සත්‍යයක් වශයෙන් දකින්න. ඒ මාර්ග සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය ක්‍රියාත්මක වූ ආකාරය දකිනකොට මේ හැම විටම පැහැදිලියේ දුක්ඛ සත්‍යය කියලා දකින්න. මේ දේශනාව දිගටම කරා නම් තමයි මේක අංග සම්පූර්ණත්වයට පත්වන ආකාරයෙන් දේශනාව ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ. කෙසේ වෙතත් කාලය අවකාශ දෙන්නේ දේශනාව දේශනාව මෙතනින්ම කරන ඉදිරියේදී අපි නාමස්කන්ධය අරගෙන මේ නාම රූප දෙකම ක්‍රියාත්මක වීම ගැන ඊළඟට කතා කරමු. හොඳයි මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල සම්පේ කුසලයේ බලයෙන් මේ ඇයිදත් ඒකාන්ත වශයෙන් නිවනින් සැනසීම වාසනාව සත්‍ය උදා වේවා කියලා අත්‍යවශ්‍ය කරමින් මෙම දේශනාව දැන් නිම කරමු. දෙවියන් දස්යෙන් දෙමු ආකාශත්තා දෙවියන් පාඨේකම ආකාශත්තා දෙමුම්මත්තා දේවානංගමයි දිකා පුඤ්ඤන්තං මොදිත්වා ජනන් දස්සන් දසසනන් ආකාශත්තා දෙමුම්මත්තා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්ෂණ දේශනං අවකාශත්තාරි බුම්මත්තා දේවානංගාමේ විකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්ෂණ තුමන් පරන්ති ප්‍රාර්ථනා කනිනම් පුඤ්ඤ කම්මේන මානි බාල සමාගමෝ සසං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛා වහන්නෝතෝ සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍යමේකට නිවනිස්සන සීමතම වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන සීලස්ස සම්මුද්ධා පිටායනෝ චත්තාරෝ ධම්මා වන්දන්තේ ආයුන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ විචරතෝ නිබ්බාන සම්පත්තේ හිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වන්නසලෙ